1980 ජූලි මාස 6 වෙනි බ්‍රහස්පතින්දා නිබල්ල සූත්‍රයේ 10 වෙනි දේශනය. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සබයි අපි මේ බාර අපි ඉස්තර කළා භව පිළිබඳ ඒ භව කියන පදේ අරගෙන කාම භව රූප භව අරූප භව කියලා මේ සිද්ධි තුනට අයිතිවාසිකම පිළිපෙට අනිවාර්යයෙන් සිහිවලා තියෙන දේ තමයි දැන් මතක්. එතකොට මේ දුක් කියන අංශකේ අංශය ගැන පැත්තද? ඒ විස්තරය කලේ අපි කාම භවය ආශ්‍රය කරගෙන. භවය කියන්නේ සිදුවීම බව අපි කියනවා. ඒකයි සිදුවීම වර්ග වර්ග කරන දල වශයෙන් තුනකට ඔය කාම රූප අනුපස්සේ. මේ කාම කියන શબ્දයේ එක මිශ්‍ර වෙච්ච අපේ සිද්ධිය අන්තිම නරකයේ ඉඳලා උසස් විද්‍යාවේ තත්ත්වයට දක්වා වැඩ කරන හැටි දකින්නවා. මොකද්ද කනත්ත අපි හිතේ ඇති වෙන්නේ අපේ ඕනෑකම නෙවෙයි අපිට හිතන විදිහට කනත්ත මතුවෙන්නේ නැහැ ශරීරය ඇතුලේ තියෙන ධර්ම ස්වરૂපය වලට අනුව කනත්ත කියන එක මතුවෙන්නේ ඊට අනුව බවයි කනත්ත කියන්නේ වැඩි ප්‍රමාණයක උද්‍යෝගයක් ඒකට අපි කියනම බහුතරය කියලා. ඒක මම ගිය පාරේ ඉගෙන ගත්ත දේවල්. බහුතරය වැඩි වෙච්ච තරම්. ඒ ඒව බලය තමයි අර මානසික හැඟීම් එක්ක මිශ්‍ර වෙන්නේ. ඒකට අපි ලිදසුණක් ගත්තා දැන් පවකොඩු මිනිහා ඒ පාපී අදහස ජීවිතය අපේ ඇද රැඳී පවතින්නේ එයාගේ කාම ධාතුව කියන කාණ්ඩව යම් කිසි සත්‍යයකට ස්පර්ශයක් ලැබුණු හැටි අන්තිම මහා අංශක වැඩි ගණනකට නැගිනවයි. නැත්නම් සුළු දෙයක් ඒකෙන් කරන්න බෑ. දැන් මම මෝල් ගහකින් වංගෙදීකින් අර ලොකු පිටිකොටන වංගෙදී මේ මෝල් ගහකින් බුලත් ටිකක් කොටන්න බෑ. ඒකට පුංචි වංගෙලියක් පුංචි මෝදාවක්. අර්ධ පිටිවි ආදී කොටන එක. ඒක බුලත් දැම්මොත් තේින්නේ නැහැ. හිතනහම මෝල් පැත්ත පිළිලා ඉවරයි. අන්න ඒ වගේ වැඩක් මේ ධර්ම ශක්තිය තියෙන මුංජලයාට සෞන්‍ය වැඩක් කරන්න බෑ. ඒක නැත්ක හැටි ඒක ආපු හැටි ලොකු මහා දරදඬු ගොරෝසු මහා ශාස්ත්‍ර වැඩකුයි අර කරන්නේ. අන්න ඒක ඒ උද්‍යෝගයේ ගන්නේ කැමැත්ත කියන්නේ කියලා අපි කියනවා. එතකොට මේ කැමැත්ත එක එක තරහ කියලා වලින් අර උද්‍යෝගයේ අනුවෙන් ධර්මත මේ නේරයික ප්‍රේත ආදී ස්ථාන වෙනස් කරලා ඊට පස්සේ මනුස්සත්වයට එනකොට වර්ග දෙකම කරන්න පුළුවන් බව තේරෙනවා. වර්ග දෙකම කිව්වේ ඒ කියන බහුතරය එක පැත්තකින් ඒක සමතාවයක් වගේ තියෙන සමහර වෙලාවට හොඳේවට නැගී හිටින. සමහර නරකයට. ඉතින් ඒක පාලනය කර ගැනීමේ වැඩ කළහලා අර නරක පැත්තේ වැඩි ගණන අඩු කරගන්න මේ ශාස්ත්‍රය තමයි උදව්. ඒ උදව් දෙන හැටිත් මම එදා කිව්වා කොහොමද? බණ ආලයට කරන්නේ මේක බණවුන වෙන්නේ එක්තරා සීමාවක්. මොකක්ද සීමාව? සමාජයේ තමන් කරන මේ නරක වලට තමන් හෝ අනු කරන නරකට ලැබෙන විපාකය දැකලා දැකලා දැකලා ඒවට බය වෙලා බය වෙලා ඒ සෑම පැත්තකින්ම සෑම පැත්තකින්ම අර එයාට අර නරක සිද්ධියට බය කියනක හිතේ ධාරණය වුණාම ඒ ධාරණය උඩ නිරන්තර බයක් පුද්ගලයේ ජීවිතයේ තියෙනවා ඒකත් එක්තරා අර බහුතර කියන වචනේ භාවිත කරන්න පුළුවන්. නිරන්තර බයක් ඇති. ඒ නිරන්තර බය කියන එක අර තමගේ ජීවිතය මේ පීඩාවකින් බේර ගන්න කොහොමද කරන්න ඕන? අර මේක බලනවා මෙහෙන් ගහනවා මෙහෙන් වෙනවා. ඒක ඒවා අපිට. අන්න ඉතින් ආපුවාම අර බේරෙන හැටි ඉගෙන ගන්නයි බුදුදහම. ඒක මිනිහෙකුට දේවීව හිතන්න බුදුදහම දවවා. ඉතින් බොහොම සම් සමර්ථ කෙනෙක්. මේ ධර්මයේ පැහැදිලි කරලා දුන්න බුදුහාමුදුරුවෝ ගැනි සාරිපුත්‍ර සරිසාමුදුරුවෝ කෙනෙක් අන්න සමහර විට එයාය ඇසීමෙන් ජීවිතය ගැන යමක් හිතා ගන්නවා. නමුත් බොහෝ විට මේ සංසාරේ ගමන් කරන සත්‍යය හොඳ වෙන්නේ අර සමාජයෙන්ම ලැබෙන ධාර්මික පීඩන එක්ක දුක් කියලා දුක් කියලා දුක් කියලා ඒ දුක හොඳට සමාන්තර වැටුණාට පස්සේ හොඳ පැත්තක් තියෙනවා. අන්න එහෙමයි දිව්‍යමය පැත්තට සැපැති පැත්තට මේ ජීවිතක් නෙවෙයි. ඒක දැන් දිව්‍යමය පැත්තට අර හොඳ පැත්තට යාගේ වැඩ ක්‍රියාවල් වත් වෙන්නේ දැන් මනුස්ස ආත්මයේ කියත් ඒක නිශ්චයාකාර කෙරෙනවා අර කොහොමද යාගේ ජීවිතය අර නරකින් දේරන්න හදන උත්සාහය අස්සේ හොඳට හොඳ පැත්තට හරවන දැඩි වේගයක්, දැඩි උනන්දුවක් සිතේ පහළ වෙනවා. ඒකත් එක්ක වීර්ය කරනවා අර කොහොම හෝ හොඳ විදිහට හිතවත්. ඔන්න ඔතන අර මේ හොඳ පැත්තේ බහුතරය වෙන්නේ. ඒ වැඩිවීම නිසා එයාට නරක දෙයක් කරන්න හිතන්න බෑ. හොඳ දෙයක් නම් හිතන්න පුළුවන්. ඒකට අපි නිදසුනක් වශයෙන් ඔය සුළු ගල්ලේ පාටකින් නැහැලා වගේ අය. හොඳයි. දැන් අපි දන්නවා මේ කාම කියන කාම කියන භවය කාම භවය කියන එක එක්ක සම්බන්ධයි ස්ථාන 11. සතර අපායයි මනුස්ස ලෝකයයි ජීව ලෝකයයි. එතන ඉඳන් මොකද්ද තියෙන්නේ? ඒ ජීව ලෝකය පරිනිර්මිත වසවත්ති කියන ජීව ලෝක මට්ටමට එනකොට ඒ පෙන්වන්නේ මොකද්ද ජීවිතේ පිළිබඳව හරි ඇත්ත තේරිලා ඒ හිත නිකම්ම දියක් යන වෙලාව අවස්ථාව මොකද්ද මේ පරිනිර්මිත වසර සෝහන් වෙන සෝහන් මාර්ගයේ පිළිපන් කුජලයාට පෙනෙන දර්ශනයක් තමයි පරිනිර්මිත වසර ඒ අවස්ථාවේ ආ සිත දෙස බලනකොට යාට සිත තුලින් පෙන්වන දෙනවා මම කරන දෙයක් නෑ. පරිනිර්මිතයි. බාහිර දෙයක මම නොවන මම නොවන මගේ නොවන මට නොවන කිසි අයිතියක් නැති ශක්තියකින් කරනවත් නිර්මාණය මොකක් පරිනිර්මිත කිව්වේ මේ සිතිවිලි පහළ කිරීමකින් කෙරේ ජීවත් වීමකින් කෙරේ පරිනිර්මිත ඒක නිසා මේ බාහිරෙන් ලැබෙන උදව්වක් යටතේ පවතින ජීවිතයක පැවැත්මක් මෙතන තියෙනවා වාස අත්ති වාසය කරන කියන ලෝකයි විඥාන සුත්‍රාලේ ජීවිතය අත්ති කියලා හිතෙනකොට කියලා හිතෙනකොට ඒ සිතිවිල්ලයි සෝහම්බයි හැබැයි ඔය කුජලයා සෝහන් මාර්ගයේ සෝවාන් ඵලයටපත් වෙනවා කියන්නේ ඔය විස්තිරුණාට පස්සේ කොයි කියන්නේ සෝහන් මාර්ගයේ ඉන්න පුජ්‍යලයාගේ සිතිවිලි දාමේ වැඩ කරන අවසාන ජීවන අවස්ථාව පරිනිර්මිත වාසවතව. ඕකකින් දැන් අපට පෙරලලා තියෙනවා දැන් දෙල්ලිලා තියෙනවා වසවත්තියා ඉන්නේ ඒ දිවි. අනේ යම් දීකාරකන් කතාවක්. ඒ කියන්නේ මේ මිනිස්යාගේ ජමත් දැනක් නැතුව ඒ දිවි ලෝකෙ දෙකෙන් බංගුවක් කරලා යන්නද කියලා ආරම්භ කළා බුදුන්. තමන්සල්. ඕක පුරුදු කරන්න කොච්චර දුර ඉඳලා ආවද? අර මුලින් වැරදිච්ච දැන් කොතන? වසවක්ක මහරයා, දේවපුත්‍ර මහරයා. යහගරන්ට මේ විනකලා. ඒ දේවපුත්‍රයා දෙවි කෙනෙක් කියලා හිතලා නම් දෙපොතේ එන්නේ ඉඩමක් කරන් දීලා දෙන්නේ. ඒ ඔක්කොම අවුල්. නමුත් ඒ පරිවිවිධ වසවත් කියන්නේ මානසික මට්ටම මානසික තත්ත්වයක් ඔතෙන් ආව ඇති එයාට හිතෙනවා කිව්වා මං කරන දෙයක් නෑ මගේ ළඟ තියෙන ධර්මයන් විසින් දෙන සංඥා මම වැඩ කරනවා ඒක මම කරනවා ඒක අර කාම භව කියන එකටයි කාම භවයේ නරක ශක්තිය තිබුණාම නරක අදහස් ක්‍රියාත්මක වුණා හොඳ ශක්තිය දුන්නා හොඳා ගන්න දැන් වැඩ කරනවා ඒක නිසා යාට හිතෙනවා මේ සත්‍යය මෙහෙම එකක් ඉස්සෙල්ලා නරක කලේ නරක දේ තිබුණ මාන දැන් හොඳ දේ තියෙනවා ඒක නිසා ඒක එහෙම වෙච්චාවේ කියලා හිතන ඒකට ඉඳීම නිසා අර සංචිත්ත සමාධිය ස්ථිර වෙන එක ඒ කියන්නේ චිත්ත සමාධිය සංසුන් භාවය නොකැදෙන නොබිඳෙන වෙනස් වෙන රැප්පෙට එන අවස්ථාව අනිත් එහාට අපි විස්තරය කළා රූප භව රූප භව කියන්නේ ඒ චිත්ත tattය ඒ චිත ඒ චිත් ස්වરૂපය දිගින් දිගට පාවිච්චි කරගෙන යනකොට ඒ පුද්ගලයාගේ සිතේ ජීවනයේ අවස්ථා පෙන්නවා රූප භවය කියන්නේ ආත සැපක් ගැන හිතෙන්නේ නෑ ඒක වෙනසක් වෙන බව එන්නේ එන්නේ සිත වැඩි දියුණු වෙවි යන බව මේ රූප වල රූප වල ඉඳලා පුද්ගලින් කරන්නේ. ඊළඟට කුප්පණේ දෙන්නේ නැති අවස්ථාවට එනවා ඒකට කියව අරූපී කියලා අරූපී මේ කුප්පණේ දෙන්නේ. ඔය ඔක්කොම අවස්ථාවවලදී තියෙන්නේ මොකද්ද? හරින්නින්ද වසවාසි කියන චිත්ත tattwa. සමාධි චිත්ත tattwa ඒක තමයි ආකෘතිය ඒක ජීවෙන් ජීවෙන් යනකොට අර කියන ස්වභාවයන්ටපත් වෙනවා ඒක අර ජීවසිතේ වර්ධනය. ඔන්න මම ගිය පාඩම කිව්වා පාඩම අපි සාමාන්‍යයෙන් සම්පූර්ණයක් හොදක් කරන්නේ. මේ අද තියෙන ටික ඒකට සම්බන්ධ එක කතම් බලාවතෝ ආයතින් පුනබ්බවෝ නිබ්බත්තිති හෝති මේ කියන්නේ නැවත උපත්ති සිදුවෙන්නේ කොහොමද කියලා මේ කවුරු හිතන එක කාටද කවුරු බලාපොරොත්තු වෙන්නේ අපි කොමිලාගේ නම් හයන්න එතකොට දෙදෙනා කොච්ච හාමුදුරුවෝ මේ කොයි විදිහටද පුනර්භවය සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ ප්‍රශ්නේ අර ඉස්සෙල්ලා කතා කරපු භවය ඒ ඉස්සෙල්ලා කතා කරපු භවයත් එක්ක සම්බන්ධයි. ඒ භවයත් එක්ක මේ මේ මේ අද විග්‍රහය සම්බන්ධයි. ඒ සම්බන්ධයේ කිව්වේ අර පුනර්භවය නැවත ඉපදීම නැවත පහළ වීම සිදුවෙන්නේ කොහොමද කියන එකේ අර කියන අවස්ථාව විග්‍රහ කරනකොට හැම වෙලෙම පුනර්භවයක් නැවත ඉපදීමක් සිද්ධ වෙනවා ඒ නැවත ඉපදීම දැන් මේ අපි අපි දැන් මේ ඔක්කොම නැවත ඉපදෙමින් ඉන්නේ අපි නැවත ඉපදෙනවා කියන එක ගන්නේ නැවතිපදිනේ කියන එක ගන්නේ ටිකක් ඈතට අනාගතයට අල්ලලා. අනාගතයට අල්ලුවේ කිව්වේ මේ ආත්මේ නෙවෙයි ලබන ආත්මේ. ඒකත් මේ පුනර්භවය. ඒක දල වශයෙන් ඉතින් අපිට දැනගන්න හම්බෙච්ච හැටි. පුනර්භවය කියන්නේ අපි මේ ජීවත් වෙන්නේ පුනර්භවය නිසා. මොකද නැවත නැවත උපදින නිසායි. දැන් කාලයක් ගමන් කරන්නේ නොනවති අර ස්පාක් එක අර ගිනි වේගය නොනවති මතින නිසා ඒක නිසා අර මුළු යන්ත්‍රයේම එන්ජින් එකටම දෙනවා රත් වීම රත් වීමේ මාර්ගයෙන් රත් වීමේ උපකාරයෙන් සිදුවිය යුතු වැඩේ මොකද්ද? කාර්ය වාහනේ ගමන් කරනවා. දැන් මේ අපේ මොකක්ද සිද්ධ වෙන්නේ? හැම වෙලෙම සිතක් කියලා එකක් පහළ වෙනවා. ඒ මොකක්ද? අපි සිතේ කියලා ගත්තේ හැම වෙලෙම එකක් ඉවර වෙන්න තව එකකට අස්තිකාරම් ගන්න තව එකක් පහළ කරන නිසා චිත්ත කියන නාමය දුන්නේ. අපි නැවත නැවත නැවත නැවත සිත් පහළ කරමින් කරන්නේ මොකක්ද? අපේ අර වාහනේ ගමන් කරනවා වගේ මේ අපේ ශරීර කූඩුව මෙන්න මේක දැන තිබුණා. අර අපේ සිටි විධානය එකක් පහු කර කර එකක් පහු කර කර ගමන් කිරීමකුයි මේ කරන්නේ. ඇයි මේකට ගමන් කිරීමයි කියලා කිව්වේ? මේ ගමන් කිරීම සතරට වැටිච්ච දා ඉඳලා අවසන් වෙන දවස වෙනකන් ඒ සිත්‍ය සිටේ පැවැත්ම ওই ගමන් කිරීම මතයි සිද්ධ වෙන්නේ. ඒකට ගමන් කිරීම කියලා කිව්වේ මොකද? එකක් ඉවර කරලා තව එකකට ඉදිරිපත් වෙන නිසයි ගමනේ. දැන් කකුල ගමනේ යෙදෙනේ කියන්නේ එක කකුලක් තියලා අනිත් කකුල ඉදිරියට තියෙන නිසා. අන්න ඒ විදිහටයි සිටින්නේ. ඒකවල යන්නේ අපි කතා කළේ පුනර්භවය ගැන මේ අදාළ වෙන නැවත උත්පත්තිය ගැන අදාළ වෙන හැඳිනීමක් විතරක් මේ අපි දුන්නේ. එතකොට මේකට පිළිතුරු මොනවද? එහාම්තුරු සරි මහරහතන් වහන්සේ නේද? අවිජ්ජා නීවරණ කොවවසෝ සත්තාන සංහානං සංයෝජන සත්ත සත්‍රාදි නන්දනං ඒවං ආයතින් පුනබ්බවෝ අති නිප්පත්තේති කියලා ඔන්න පිළිතුරු. අර ඇවන්නේ නැවත නැවත උත්පත්ති සිදු වෙන්නේ කොහොමද? ආමුදුරු උත්තර දෙනවා අවිද්‍යා නීවරණාණං. මේ මේවා මහා බරසාර වචන. නමුත් අර්ථයට කියන්නේ බොහොම සොච්චන් මදහ. බොහොම සරලයි. බොහොම සැහැල්ලුයි. තේරුණාද? අර පාලි ශබ්දයක් කියලා තේරුම් ගන්නයි. නීවරණ කියලා කියේ මොකද්ද? ලැබෙන්න තියෙන දේ ලබන්න පුළුවන් දේ ලැබිය හැකි දේ ආ ඒක නොදෙනවා ඒක ලබන්නේ ඉත නොදෙනවා නම් ආවරණය කරනවා නම් වහනවා නම් ඔකට කියන්නේ නීවරණ. නිරන්තරයෙන් ඒ ආවරණය කරනවා. මෙතන නීවරණ කියලා කියේ මොකද? නිවීම සඳහා. නිවීම සඳහා දරණ උත්සාහය නිවා ගන්න දෙන්නේ නැහැ. ඒකට මේක ඇත්තක්ද කියලා බැලුවොත් මේ හැම ජීවිතයක් අතරම හැම ජීවිතයක් අතරම මේ දැන් තීන මානසික මට්ටම මානසික තත්ත්වය තීන දැනට අපි විඳින 10 10 අපි බොහෝ උනන්දුවේ බොහෝම ලොකු කැමැත්තකින් ඒක නැති කරගන්න අපට ඕන වෙලා තියෙනවා. සාක්ෂි මොනවාද? අපි නරක ශබ්ද අහන්න කැමති නෑ. නරක ආරංචි පිළිගන්න කැමති නෑ. නරක සිද්ධීන් වෙත යොමු වෙන්න කැමති. මේ ඔක්කොම මේ කැමති නැති උනේ මොකද? ඒ වෙලාවේ උපදින සත්‍යීම මානසික පීඩනය බොරොත්තු දෙන්නේ නැහැ. ඒක නිසා ඒවායින් නිවා ගන්න. අපි අනිත්‍යවම අයින් වෙන්න. ඒවා නැති වෙන්න. ඔන්න ඕකටයි නිවන කියන්නේ. ඉතින් අපි හැම කෙනාම වීර්ය කරනවා ඒක නිවා ගැනීමේ தත්ත්වයටපත් වෙන්න. එතකොට මේ ප්‍රශ්නේ ඉදිරිපත් වුණා. මේ නැවත නැවත මේ සත්‍යයේ උත්පත්ති සිද්ධ වීමට අවිඥානීය වරණය අවිද්‍යා නීවරණ හේතු. දුක් එක වචනයෙන් කියන්නේ යෙදුනි අවිද්‍යා කියන. අවිද්‍යාව නිසා මේ සත්‍යයේ ජීවිතය දිගින් දිගට දිගින් දිගට පවත්වන නැවත නැවත සිත් පහළ වීම. ඕකටයි ප්‍රතිසන්දි වෙනවා නැවත උපදිනවා පුනර්භවය කියලා කියන්නේ. සර්ජන් මෙහෙන් සුත වෙලා තවත් වෙනකොට වෙන උපතේ අර සිද්ධියමයි වෙනස් වෙන්නේ මොකද්ද? මෙතන සිත පහළ වෙන්න බැරි නිසා සුදුසු තැනක පහළ වීම ඒක එම කාල සීමාවක් දැන් වගේම ක්ෂණෙන් කෙරෙනවා. ඉතින් මේ කතා කරන්නේ සංසාරයේ නිරන්තරයෙන්ම පවතින ජීවිතේ ජීවිතේ පවතින්නේ මොකක් නිසාද? නිරන්තරයෙන් පුනර්භවයේ සිද්ධ වෙන නිසා නැවත නැවත උපදින නිසා. නැවත නැවත උපදිනවා කියන්නේ හේතුව මොකද්ද? එක සිතක් පහළ වෙලා නැති වෙනවා. ඒක බොහෝම ක්ෂණයයි නැති. එතකොට ඒ සිත නැවතුනාට පුජ්‍යලයා නැරෙන්නේ නැහැ. පුජ්‍යලයක් නැති වෙන්නේ නැහැ. ඊළඟට තවස්සක් පහළ මෙන්න මේකයි පුනර්භවය කියන්නේ. එතකොට දැන් මෙතන පුනර්භවය සිද්ධ වීමේදී ඒක নানা ආකාරවලට දෙල්ලි දෙල්ලි ඒ සිද්ධිය සාම ධර්ම සත්‍යයට හැරෙනවා සාම කවුනි සත්‍යයට ඒකයි අර කලින් අපි පෙන්වුවේ අර කාම භවය ගැන සතර අපායේ අංශ ලෝකෙත් දිවි ලෝකේ හැයෙත් මේ පෙරලිය අනානාකට පෙල්ලමින් ගිහිල්ලා අර දිව්‍ය ලෝකයෙන් පරිනිර්මිත වසවත්ති කියන තැනට ආවට පස්සේ අර නරකාතට පෙල්ලෙන්නේ නැතුව දිගටම හොඳ අතට පෙල්ලෙමින් අර නැවත නැවත නැවත නැවත සිතිවිලි ගමන් කිරීම අර රූප භව අරූප භව කියලා පෙන්නනවා. ඒකේ ලෞකික වශයෙන් ව්‍යාජ්‍යවත් කම් යෙදෙන්නේ. ඒකට මේ අවිජ්ජා නීවරණය කියන්නේ මොකද්ද කියලා ගත්තොත් අපි දැන් මොන හිතක් පහල කළා මොන වර්ගයේ හිතක් පහල කළා කොයි විදිහේ හිතුවක් ඒක වැටෙන්නේ අවිජ්ජා නීවරණය. එතකොට කොහොමද දැන් කොහොමනම් කතන්දරේ කොහොමද හැදෙන්නේ කියලා හිතන්න පුළුවන්. දැන් අපි කියනවා දැන් යන්න අපි ගෙදර පන්ති ඉවරලා ගෙදර යන්න. මේ පන්ති ඉවරලා ගෙදර යන කියන සිතිවිල්ල ඇත්තේ ඒ ඒ සීමාව ඇතුලේ මෙතනින් ගෙදර යන්න. ඔක ඇතුලේ බැලුවොත් කොච්චර අවශ්‍යතාවන් ඕනකම් බලාපොරොත්තු ඉටු කර ගැනීමේ තියෙන දේවල් වැරදිච්ච දේවල් වලට කලකිරීම ඔය gedara යනවායි කියන කාල සීමාව තුළ කොච්චර දේවල් තියෙනවද බලාපොරොත්තු අපි කියමු මම අනුමත ගන්න. ඒක අනුමත ගන්න ඕනේ කියලා අර යන ගමනේ ඒක අවිජ්ජා නීවරණ උනේ කොහොමද? ඒකත් අවිජ්ජාවක්ද? ඒක අත්‍ය අවිජ්ජාවද? ඒ මොකද්ද? ඇඳුමක් ගන්න ඕනේ කියලා හිතලා ඒ ඇඳුම ඇඳලා එයාට සතුට වෙන්න පුළුවන් කියලා හිතුවා. ඒකෙන් හුඟක් අඩුපාඩුකම් හරි ගැස්සෙන්නේ කියලා හිතුවා. ඒක ඇත්තේ ඔය කියන කිසිවක්වත් නැහැ. නැත්තේ ඒක ඇඳන් පස්සේ ඇඳුම ඇඳලා කියලා තීරණය ගන්න පුළුවන්. ඊට පස්සේ ඇඳුම පරිස්සම් කරන්න කිල්ට වෙන්නේ නොදීම නැති දුක් වාගයක් ඒකත් එක්ක ආවේගය ආයෙ හිතුවේ නැහැ. දැන් දැන් මේ අනුමත ගැනීම අද හොඳට අන්න ඕනේ. අද හොඳට නිලා ගන්න ඕනේ. මේ ඔක්කොම බලාපොරොත්තු ඇත්තේ තියෙන්නේ මොකක්ද? කිව්වා ජීවත් වෙලා ජීවත් වෙලා සැපන් දීමේ බලාපොරොත්තු කොයි බලාපොරොත්තුයි ඔය සෑම ඒ ඔක්කොම යා හොයන්නේ ජීවිතෙත් එක්ක මිශ්‍ර වෙලා ජීවිතයක් තියාගෙන සැප විඳීමේ අදහස් තමයි ඒ සෑම හැඟීමක් අස්සෙන්ම ආගතද. එතකොට ඒ ඇයි ඒක අවිජ්ජා නීවරණය උනේ? ඒ ඒ අවිජ්ජාව උනේ වැරදි සිතිවිල්ල වැරදි මතයක් ඉදිරිපත් කරගෙන සැප විඳින්න හැදීමයි. ඇයි හැම ඒ ඒ සැපවිඳින්න හදන හැම සිතුවිල්ලක් අත්තම දූෂණයක් තියෙනවා. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අප්‍රිය ඉලම් ප්‍රයෝගෝ දුක්ඛ, ප්‍රිය ප්‍රයෝගෝ දුක්ඛ, සම්පිච්ඡන්න දුක්ඛ, සංකිට්ඨේන පංචෝපාදාන සංඝා දුක්ඛ. මේ මොකද්ද ඒ වට්ටෝරු අසිතින් අපි දිවාරය දැකි දිවාරය දැකි පාවිච්චි කරන අදහස් අපේ හිතුණා සිතවිලි ආශ්‍රය. ගැද්දලා පීඩාවටපත් කරන කර්ම යෝගිවි. එතකොට සම්පිච්ඡන් නලව සම්පිදුක්ක. යමක් මම හිතුවා නම් ඒක ලැබුණේ නෑ. කවදා හම්බෙයිද දන්නේ. දෙයිද දන්නේ. මේ අර දුකයි ඉඳින්නේ. නමුත් මෙයා ඒක හිතේ සපරිදින්නයි. ජරාපි දුක්ඛ. මොකක් හෝ දෙන ඇඟ විතරක් නෙමෙයි. ජරාව දකින්න උද දුකයි. තමන්ගේ මිනිස් කකුලක් දෙනවා කියලා දැක්කත් ඒ දුකයි. නේ? දැනෙලා. ඛණ්ඩගේ ආත්ම වාටියක් ඇදිලා ඒකයි. හපයිලා. මේ වාටින් දැන් දැන් ආපහාන්නේ මෙහෙම වෙන්නේ. බලනවා. මොකද? අර දුර වෙලා යන දකින්න කැමති නැහැ. අපි කියන්නේ නාගයේ යම් දුකයි කියලා. නෑ නෑ ලෝකේ සියලු දුරලකයි එකම මෙයාගේ දුක් පිළිගන්න. ලැබිලා විච්චියට තට්ටු කරනකොට බොස් දොග් ගාව අපේ ඉන්න. සෑහෙන දුකක්. මොකද විච්චිය දිරලා. ඔන්න ඔය දිරච්ච එක එක්ක හිත සම්බන්ධ වෙනකොට තියෙන දුක ගැනයි ජරා දුක්ඛ කියන්නේ. නාකි විච්ච එකට කොච්චර ඉන්නවද නාකි හොඳට සන්තෝෂෙන් නේ? නමුත් ඒක නෙමෙයි දත ගුරුල්ලොත් තියෙනවා. අද නැසයන් එකක් මේ ජරා දුක්ඛ කියෝකයි ජරාව ජීවීම දුර්වලත්වය කියනකොට සෑහෙන දුකක් තියෙනවා. ඒකද <clears throat> ඕවා නැත්තේ නීද අපි ජීවත් වෙන්නේ ඒක නිසා ඒ දුක් වලින් පිටස්තරව අපිට සිතන්න දෙයක් නෑ ලෝකේ. ඒ සිතන්න දෙයක් නැති කියලා ඒ ටික විතරක් සිටීම ඒකට මැදි වෙලා සිටීමම අවිද්‍යාව. ඒ අවිද්‍යාව කියන්නේ හොඳ නොපේනවා. අපි හොඳ සැප විඳින්න ලෑස්ති කළා ඩබ් ගාලා දුකට. හැම එකකින්ම එහෙමයි. ඒකට කියන්නේ නොදන්නාකම හරි ක්‍රමයෙන් දන්නේ නැහැ කියන එකට අවිද්‍යාව කියලා කියනවා. ඒ අවිද්‍යාවෙන් බැහැවේ. කොහොමද බැහැවේ? බැහැවේ අපිට ඈත පෙන්වන අද අපිට පේනවා දැන් හොඳ වටිනා රුපියල් ලක්ෂ 10ක 12ක වාහනයක් යනවා දැක්කහම ඒ අත්තන්ට නම් ඉතින් පුළුවන් වෙන්නේ අපිට කිසිම නැහැ කිසිම වාසනාවක් නැහැ වෙන්නේ. නමුත් ඒක යන මිනිහාගෙන් නෑ අපෝ යෝයි පණ ගෙන ගෙයින් ඉවර යන්නේ කියලා. ඉතින් මේ පුළුවන්මට යනවා නෙමෙයි මේක නොගින් බෑ නමුත් වට පිට බලපදි. ඉතින් පණ ගෙයි මේ වතුර බලලා අර මිනිහා දන්නේ නැහැ මේ වතුර කොණ්ඩු විච්චියක් ඒකට නැග්ගාම එයා ඉතින් මේක නැග්ගාම ජීවි ලෝකේ තමයි කියලා. ඔන්න ඕකට කියන්නේ මේවා. වැරදි විදිහට තීරණ ගැනීම. ඔය හැම තීරණයක් අස්සෙම වැරදි කරනවා. එතකොට අවිද්‍යා නීවරණ නිවනානම් අනිත් එක කියනවා සානුතිය සංයෝජනය කියලා කියේ මොකද්ද දැන් විච්ඡය විච්ඡය දිහා බලනකොට යා ඒ විච්ඡය දිහා බැලුවේ නිකන් නෙවෙයි අපි හිතනවා තීන නිසා බැලුවා නෑ නෑ ඒක හොර රහසේ විච්ඡය දැනෙනවා ඒ මොකක් නිසාද බැලුවේ විච්ඡේදත් මොනවා කරලාද කියලා බලන්න ඕනේ. විච්ඡේ කෙරේ යොමු වීමක් තියෙනවා මොකකෙන්ද? පවත්වා ගැනීමේ ආසාව මත විච්ඡේ පවත්වා ගැනීම ආසාව මත විච්ඡේ දක්නකොට ඒකට යොමු වෙනවා. යොමු වෙන්නේ සංයෝජනයේ කියමකට. ඒ යොමු වීම නිකන් නෙමෙයි යොමු වෙන්නේ. මේක හොඳද මේක නරකද ශක්තියද කියලා බලන්න අර පත්තු කරන අවස්ථාව දක්වා ඒ පුද්ගලයාගේ අර නැවත උත්පත්තියට නැවත උත්පත්තියට උදව් දෙන්නේ මොකක්ද? තව ඉන්න ඕනේ. ඒ පැවැත්මේ ශක්තිය පැවැත්මේ ශක්තිය නැත්නම් ජීවත් වීමේ ශක්තිය ඒකේ ගැප් කරලා එයා ඒක හිතන්නේ. ඒ හැම සිතිවිල්ලකම ජීවත් වීමේ ශක්තියට රඳවන ශක්තිය ගැප් වෙමිනුයි ඒ සිතිවිලි ඇතියක්. ඒ ගැද්දෙමින් හැම සිතිවිල්ලකම ඉදිරියට ශක්තිය ගැත් කරමින් ඒ සිතිවිලි පහළ කිරීමේ ස්වરૂපෙද කිව්වා සංහාව. සංහාව කියන්නේ පැවැත්මක් බලාපොරොත්තු වෙන යම්. ඒකට ඒ පැවැත්මක් බලාපොරොත්තු වෙන තමන්ගේ නෙවෙයි. අපි බලාපොරොත්තු වෙනවා මේ පින්තූරේ ලක්ෂණ තියෙන්න ඕනේ. මේ විච්ඡය හයියෙන් තියෙන්න ඕනේ. උණුවක් සබුරු වෙන්න බෑ දොර හොඳට තියෙන්න මේ ඔක්කොම ඒ ඔක්කොම හොඳ මොකටද මට සැප විඳින්න මට සන්තෝෂයි එතකොට විච්‍ය ගත්තා මම ඉන්ඩෝනෙසියා කියන කෙනෙක් දැනගනි විච්‍ය කැඩුණා මම ඉන්ඩෝනෙසියා නම ඉන්නක මේ විච්‍ය හොඳට දිනුවත් තමයි නෑ ඔක්කොම සුදු දීලා තියෙන Tamanටයි ඔන්න ඔබට කිව්ව තණ්හා තණ්හා කියන්නේ එතකොට සංයෝජනය කියන්නේ ඒක අස්සේ ඒ යොමු වීම අස්සේ নানা ආකාරවල নানা ආකාර සිතුම් වේගමත් වෙනවා. සිතුම් වේගමත් වෙනවා. දැන් මේ විච්චියට කවුරු හරි මොකකින් හරි ඇනලා කූරු දාලා එකන් හිල් හදලා තිබුණොත් විච්චිය දැක්ක හැටි මිනිහා තිරිසන් අපායට යන්න ප්‍රමාණවත් නරක සිතිවිලි පහල කරන කාගේද අර කාල කන්නේ මේ වැඩේ කරලා ඉතින් මට අහුණා නම් ධනිය උන්දර වෙලා කොන්නේවා කියලා හිතාගෙන හිතාගෙන යනකොට දැන් සංයෝජනය මොකක්ද? කිසිම සැකයක් නැහැ. එහෙන් පිටින් මිනිහා පාස් කරලා එයාට වීසා ලැබෙනවා. කෙලින්ම අපාරයි. අයිතර සංයෝජනය. මනුෂ්‍ය ලෝකෙ හිටපු මිනිහාගේ චිත්ත සංවිධානය යෙදුව අපාය. දැන් එහෙනම් මෙතෙන්දි අපායට යන්න එක්තරා ටිකට් එකක් අරන් ඉවරයි. මොකක්ද අර විච්චේ හිල් හදපු එක්කෙනාට තනියෙන් බෑ. තනියෙන් දොස් කියලා. කොන්නේව හිතලා එමිණ පරාතෙත් නෑ තමයි එමිණ මේ කටෙත් නෑ කියලා. නමුත් මිනිහා සංයෝජනයක් හදාගත්තා. ඔන්නෝකට සංයෝජනය කියනවා. එතකොට සිටිවිල්ල වැරදි අතට හරවන. සිටිවිල්ල වැරදි හරවන. යමකට යොමු යමකට යොමු වෙනවා නම් නැවත නැවත උත්පත්තිය ලැබීම සඳහා නැවත නැවත උත්පත්තිය ලැබීම සඳහා ඒ කියන්නේ මේ දුක් කොට අස්සේ ජීවත් වීම සඳහා අවශ්‍ය ශක්තිය සංවිධානය වෙනවා ඒ කොහොමද සංයෝජන තත්ත්‍ය තත්ත්‍යාදි නන්දන තත්ත්‍ය තත්ත්‍යාදි නන්දන අභිනන්දනයක් එක්කයි මේක කියන්නේ මොකක්ද අභිනන්දනය කිව්වේ? අර විච්ඡේද ඇනලා ඒ ජීකල සුවල කරලා අශෝභන සත්‍යයක් හදාපු පුද්ගලයා මේ ඒ සිද්ධිය දකින්නත් එක්කම తත්‍ර తත්‍ර අභිනන්දනය ඒ ඒ හැම ගුණක් පාසා පෙනෙන පෙනෙන හැම එකක් පාසා හිත වැඩ කරන හැම හෙල්ලයක් පාසාම අභිනන්දනයක්. අභිනන්දනයක් කියන්නේ මොකද්ද? ශබ්ද බලවත් ප්‍රබෝධයටපත් වෙන්න ඕනකම. ඒ මොකක්ද? මේ විඤ්ඤාණය ආවුනොත් මට උන්ට ධනී මං කරන වැඩේ කියන්නේ ඒ එයා ගන්න වැඩේ කොල්ලන්. සන්තෝෂ වෙන්නයි යටි. අභිනන්දනය කියන්නේ සන්තෝෂ වෙන්න එයාගේ මේකට එතකොට ඊට පස්සේ මුද විච්චවල හේ ගන්න කියන්නේ නැහැ. ඒ ඔක්කොම ඉවරයක් කළා සනසෙන්න හදනවා එයා. අභිනව. බන්නකොට වෙලා තියෙන මොකද්ද? කල්ප ගන්නකද? සමාජ ජීවිතයේ ඉදිරියට ගෙන යන ඉස්සරහට ගෙන යන. වමනා කරන ඔක්කොම සංවිධාන නා ජීවිතයෙන් හදලා. ඒ විද්‍යාවක් අල්ලගෙන නැත්නම් මක්කර පෙට්ටකමක් අල්ලගෙන නැත්නම් කුජලයක් ඒක හදලා. ඒක හදලා නිකන් ඉන්නේ ඒ හදාපු දේවල් එක්ක අර සමාජය වැඩ කරන සිත මිශ්‍ර නිසා ඒ ඒ ඔක්කොම පොඩි හැම සිතිවිල්ලක් අත්‍යම තියෙනවා සංසාරේ බොහෝ කාලයක් එක්කාස කරපු කුසල කුසල දෙකේ සංයෝගයෙන් වැඩි කුසල තමයි සංයෝගයේ සාරාංශය නැත්තම් ස්පිරිතු අර හැම සිතක් පාසාම තියෙන නිසා එක එක මිනිහා එක එක දේ ගැන හිතනකොට එක එක විදිහට හිතෙන්නේ අර එක එක්කෙනාට ගාව තියෙන චිත්ත මිශ්‍රණය විවිධ නිසා. ඉතින් බොහෝ දෙනා හැම දෙයකින්ම නොයවසුම් සිතක් පහළ කරනවා. ඒක ඉවසන්න බැරි හැම දෙයක්ම බලලා එයාගේ අර සංයෝගයේ තියෙන කාෂ්ඨකම්. සමහර මොකක් හරි දැක්කම අනේ මේක නම් නොගෙන බා කීයක් වෙයි දන්නේ නැහැ. තවත් එක්කෙනෙක් එයත් එක්ක ගිය අනිත් එක්ක පොඩ්ඩුයි දාලා යනවලු කොහේ නැද්ද සමජයෙන් නරෙන් දරගෙන ඔබ දැක්කම එනවා යන්න තවත් තැන් වල ඇති. හරියට පුණාගේ කිව්වසන්. නැහැට දැන කිව්වසන්. දැක්ක හැටි මෙන්න මේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. කියලා දුවලා ගිහලා අර වීදුරු මේ වෙන්නේ නැහැ හොම්බවලාගෙන බලන්න. සල්ලිත් නැහැ. නමුත් අර ගියා බලන්න. මොකද්ද මේ? ඉතේ අර සංයෝගයේ තියෙන ආකර්ෂණික ශක්තිය වැඩි කරලා ඉන්නේ. ඔහොම කියනවා ආ අපරාධය. දීපාවලිය. ඒ අවස්ථාව ගැන නිසාම ත්‍යාගල් නැති. එතකොට දැන් අපි මේ කතා කළේ පුනර්භවය සිද්ධ වෙන හැටි. ඉතින් අපට ඕන ඕක නෙවෙයි. අපට ඕන ඒකෙන් අයින් වෙන්න. ඒකයි අපට. එතකොට අයින් වෙන්නේ මේක ප්‍රතිවිරුද්ධ ධර්ම අපි ගාව සංවිධානය වෙන්න ඕන. මේ පළවෙනි එක තමයි මේ පින්තුන්ගෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? පළවෙනි සංවිධානය මොකක්ද? ඉස්සෙල්ලා මේ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඒ පළවෙනි පියවර පළවෙනි පටන් ගන්න දැන් සිද්ධ වෙනවා මේ. ඒක දැනගන්න ඕන අපි කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා ඒක තමයි පන්තිවල. ඒක පළවෙනි. ඊළඟට එයාගේ දැනීමට වැටෙන්න ඕන මේ කරුණු අක්ෂයෙන් මේ සියල්ලේම තියෙන බලාපොරොත්තු වෙයි බලාපොරොත්තු අක්ෂයෙන්. ඇයි බලාපොරොත්තුවක් වෙන්න ඕන හේතුව? මේ ලෝකයේ පිළිබඳව තිබෙන බලාපොරොත්තු එකකවත් එකක් අක්කේවත් එකක් ඇතුලේවත් කිසිම සැපක් නැහැ. දුකකට අතුල් කරනවා අලුත් දුක් සංවිධානයක් හදනවා විතරයි නැත්නම් සැපක්. ඇයි? ඇයි එහෙම තීරණය දෙන්න මොන හේතුව නිසාද? බලාපොරොත්තු ආර්ථ සංවිධානයක් තියෙනවා. ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන සංවිධාන වෙන්න ඕනේ. සංවිධාන මුක්තිය මොන විදිහට කරේද මම දන්නේ දැන් ඒකට අපි නිදාන මේ සාක්ෂියක් වෙනවා යම් කිසි කෙනෙක් සන්තෝෂයෙන් ජීවිතයට ගෙනියනයි කියලා කියන්නේ ඒක ජීවිතේ පතේ යුග ජීවිතේ පතේ මේ මේ දෙන්න දෙන්න ගන්න අනේ මට බොහොම අනේ නමට බොහොම ඒ තමයි ලොකුම කියලා අර අර සංවිධානයේ මොනවද කියලා දන්නේ නැති අර පුරුෂයා ගැන සිය දන්නේ නැහැ මොන විදිහේ කේන්ති යන විදිහද හොරෙද්ද අපිට යකෙක් වගේ විදිහට පුකන. ඒ වගේම අර භාවිය ගැන සිපේ ගැන දන්නේ නැහැ. මොකද අන්නත් රාජ්‍යයක් මොකද්ද? ඉතින් අර විදිහේ වල සංධානයේ දෙසන්නකට මේ හරියට. සත්‍යත් මොකද කරන්නේ කියලා ඉතින් පස්සේ වෙන කිසි දිගින් වෙච්ච. මේ අසංධානය ගැන නොදන්නා නිසා මොනත් ඒකෙන් තිනව දන්න නිසා බුදුහාමුදුරුවෝ දාලා අරින් කොයිද හදන්නේ පාවද? මොකකින්ද කොයිද? ඒ මොකද මොකක්වත් නැරෝගේ පොඩි සැප දෙන්න පුළුවන්. ඒ මොකද? ඒ තමා බලාපොරොත්තු වෙනදී ඒකෙන් ගන්න බැන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට අරකින් මම විචින් පහර හොඳට ගියා. විචින් හොඳට වහන විචිය විචිය මෙයාට ලොන්න. විචිය ඇතුලෙන් බෑ. විචිය කියන්නේ වෙන කරුණුවක් පිටා. ඒක නිසා උදාහරණ දෙනවා. කිසිම උඹට මොකද සහය ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සහය ඇතුලේ නිෂ්පාදනය කරනවා. ඒක කොහොමද? 아무튼 කිමනා ඔකට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙමය කරන්නේ කියලා බලාපොරොත්තු වයින් කරපුවාම ඒක තමයි. නියම සත්‍යයි. බලාපොරොත්තු ඒකම ලබාගෙන මෙන්න මෙහෙම විදි හරිවත් ඕනේ කියලා බලාපොරොත්තු වෙන්නේ මම බයි බක්කන්. ඉතින් බද්දකින් කවුරු කන් අපේ මා තනවා වේද ගන්න. අජීරණේද උගුරුවට පටන් ගන්න කියන්නේ. හැබැයි ජීර්ණ වෙන්නත් පුළුවන්. ඒක දැන් මට පස්සේ මිසක් මම දන්නේ නැහැ. මෙහෙම වෙන්න ඕනේ කියලා දාන්න බෑ. ඒ ඒ තීන දේවල් ඒ ඒ අවස්ථාවට පාවිච්චි කරනවා ලැබෙන දෙයක් මම පිළිගන්නවා. ඒක කෑම කාලා අජීර්ණ වුණයි කියලා අජීර්ණ නොවි ඉන්න බලාපොරොත්තු වෙච්ච පුද්ගලයාට සෑහෙන දුකක් එනවනේ. මෙච්චර හොඳට කාලා මේකත් මේ නරක වුණානේ කියලා එයා හිතෙන් දුක් වෙනවා. අර මිනිහ අර විදිහට තාපයක් කියන නෑ නෑ ඉතින් මම කෑවා මම දන්නේ නෑ ඉතින් දැන් අජීර්ණලා ඉතින් ඕක නම් මේ එක හොඳ ඕක නම් දෙන්නේ කියලා එයා කිසි දුකක් වෙන්නේ නෑ මේකේ කිසි අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නැහැ. ඊයේ අවස්ථාවකදී ජන හැටියට තවකාලික වශයෙන් ජීවිතයේ වේදනාවක් ගන්න යම් දේ කල්යනා හිතනවා. ඒ වගේ කැප එයා හිතනවා මොකක්ද ඒවත් මම බලාපොරොත්තු. මට ඕන විදිහට ඒව කරගන්න තියෙන බලාපොරොත්තු නෑ. එවැනි දෙයක් ලෝකේ නැහැ කියලා හිතනකොට විද්‍යා අනිය විද්‍යාව යන්නේ. මොකද? එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ලෝකේ මට ඕන ආකාරයේ ජීවිතේ මේ ශරීරේ මොකක්වත් පස්සේ ඒක නිසා බාහිර ගැන කොහොමද මගේ ජීවිතය මම වාංගියට පස්සිනකොට පවතින දේ මම පිළිගන්නවා ඒ පිළිගන්නේ මොකක් හරි කෙරෙන්න නිසා නැත්තම් මේ කිසිම සාරකතිය නැහැ කියලා මම දවසක ඉතලා බාහිර මොකකින් හෝ උදව් ලැබීට බලාපොරොත්තු වෙන එක හැරියද අර සත්‍යන සත්‍යනාදී නම් දෙන්නේ එකේ තමගේ ආත්ම බලාපොරොත්තු ඒ අවවලදී එයා අභින්දනය කරපේවා ඔක්නවන්න නවතින මොකද මේකේ අභිනන්දනයට මුකුත් නෑ මෙතන තියෙන්නේ පරිහරණයට පමණයි පරිහරණය හැර ඒයින් බලාපොරොත්තු වෙන්න කිසිවක් නැහැ හේතුව ඒ බලාපොරොත්තු වෙන කිසිවක් ඒකෙන් ඉතු වෙන්නේ නැහැ ඉතු වෙන්නේ ඒ බලාපොරොත්තු වෙන මොකද තමයි ඒක මගේ ජීවිතේ නිසා කරන්නේ කරන සිංහය හම්බුම්බට ගන්න බැහැ ලැබෙන දේ අපාරයි කී තත්ත්වයට ආවෙදී ඒ ඒ ඒ ඒ සිතිවිලක් පාසා ඒ ඒ ආවල් වල ගැටෙන සිතිවිල්ල පාසා අලනරේ බුලේ. සංහාන් සංයෝගන් කියලා කිව්වේ ඒකේ සංහාර විද්ද වූ එහෙම දෙදු නැති ඇල්ලිලා නැති යමක් නැති පත්තේකින් තව සත්‍යයක් නොකරන එකම සාගයේ පුරුල්ලි බවද සිත. අන්න කටක බුලලි බව. අරන් අත හිරලි බව. මේ පැත්තට මුරුලි බව. මේ මුරුලි බව සිතිවිල්ලේ නුණා අර හතර පහය විධාන ආකාරවල හෙන්න තිබිච්ච ඒවායෙන් ජනවි ජනවි කවදා හෝ ජීවිතේ මොනම තැනක්වත් අල්ලන්නේ නැති කිසිම තැනක සම්බන්ධයක් නොගන්නා චිත්ත tattya සීල් සංයෝජනයන් කරන්නේ සංහා සංයෝජනයේ කැඩිච්ච හැටි සංයෝජන 10ක් හැදෙන රුකුලුකුයෙන් ලැබෙන්නේ ඒ හැම තැනක තියෙන සන්නහව ඒක නිසා බලාපොරොත්තු අයින් වෙලා අයින් කළා මම ආශ්‍රය ගන්න මම කතා කරන ඒ වෙලාව දුමනා කරන ප්‍රයෝජනෙ ගන්නවා හැර වෙන කිසිවක් නැහැ කියලා හිතනකොට අර සැහැල්ලු වීම නිසා අර 10 ආකාර 10කින් ආකාර 10කින් සංවිධානය වෙන අර තණ්හාව සම්පූර්ණ මේ ආකාර 10ක් ගලව ගන්න ගැලී ගැලී ගිහිල්ලා සීළු තත්ත්වයන්ගෙන් මිදුණා වූ අර සදාහාතාරික සංකීර්ණක. ඉතින් ඔයිට වඩා අධිදේශනාව එහාට යන්නේ නැහැ මොකද නිරාය නිසා. ගන්නේ කියන පිළිසමන් කියන ප්‍රශ්න අහන්න කවුරුත් නැහැ. ප්‍රශ්නාංග ඉතින් කවුරු කවුරු ඉස්සරහා මාධ්‍යයක රිදුම් දෙන සිතිවිලි පහළ වෙනවා කියන්නේ හැඟීම් නැති වෙන කාල සීමාවක් ගත වෙන බව කවුරුත් කියනවා නමුත් මේ මට්ටමට වැටුණාට පස්සේ මොන එකක් රිදුම් දෙන්නේ නැහැ ඒ ඒ දේවල් එනේ නැතිව පාවිච්චි කරලා අවසානයක් ඒ විදිහටම අවසානයේ දිහා බලාගෙන ජීවිතය අවසන් කරනවා කොයි විදිහට හරි එහෙම මේ බලාපොරොත්තු වෙන දෙයක් මේකක් නෙවෙයි මේ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි පාවිච්චි කරන්න විතරයි. අදත් මට ජීවත් වෙන්න තියෙනවා ජීවත් වෙන්න ජීවිතේ පාඩු. අද නැහැ වාගේ හා හරි එකම. එච්චරයි. ඔන්න ඔහම සත්‍යයකට වැටෙනවා අර කියන සංයෝජන දෙවිච්චාම මේ අයගේ වාසනාවයකට යොමු වෙනකොට ඔය පරිහරණය කරන ජීවිතේ වාසනාවන්ත කරගන්න පුළුවන්. එවැනි වාසනාවන්ත අයිතියක් ලබා ගැනීම සඳහා දරන්නා මේ උත්සාහයවන්න තියෙන යහපත් තත්ත්වය ගැන සලකා ඉතාම සතුට වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක නිස්ථානයේ සම්නිස්ථානයට අප අපැසුර ගන්නා ස්ථානට අධිභූත සියලු දිවිලා සමුයා මේ මොහොතේදී සතුට ප්‍රීතියට පත් වේවා තවතවත් මේ උසස් ධර්ම ජීවිතයට යහපත කරගන්නා ධර්ම ජීවිතය තුළින් මත කර ගැනීම සඳහා මේ හැකි සහායක් කළ යුතු ප්‍රකාරයක් රැස්වා ඒ දිවිලා සමුයාට තම තමන් නමින් නැති මේ පරිලෝකීය මෞර්යාදීන් ආශිර්වාදයට මොකද වෙනතුන්ගත් ලෝසතුන්ගත් තම තමන්ගත් මේ ශක්තිය කාන්තේම සියලු දුක් නිවාරණා වූ නිවාන ධර්ම වූනේ හේතු ඒවාන් පිටාටි කරගෙන චිත්තාවදා ජම්මේ කියලා. ආකාශ පංචේනිච්ඡම් බද්ධා පචායෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛම් බලං ආවිරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමුච්චතු